ධානය පිළිබඳ විග්‍රහ කරනකොට ආර්ය ධානය කියලා ක්‍රමයක් තියෙනවා අනාර්ය ධානය කියලා ක්‍රමයක් තියෙනවා. මේ දෙකත් ගැඹුරින් තෝරා ගන්න ඕන දෙයක්. ආර්ය ප්‍රථම ධානයේ රාග අනුසයෙන් තොරයි. අනාර්ය ප්‍රථම ධානයේ රාග අනුසයේ සහිතයි. ආර්ය චතුර්ථ ධානයේ අවිද්‍යාංශයෙන් තොරයි. අනාරි සතරඥානීය අවිද්‍යා අංශයේ සහිතයි. මේක හරි ගැඹුරුද? යක්ෂයෙකුට ආර්ය සතරඥානීය ලැබුණා. මාර්ගඵලයක් එක ලැබිලා තියෙනවා. අරිහත් මාර්ගයේ අරිහත් ඵලසහිත චතුර්ථ ඥානීයම ලැබුණා. එතරම් අවිද්‍යාංශයේ තොර වෙනවා. එහෙම නැති කෙනාට ලැබූ ධානයේ පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නවා. ඒක මට අල්ලන්න හරයක් නෑ කියලා ඒකෙන් නොබැලෙන තත්ත්වෙටපත් වුණා. චතුර්ථ ධානයේ පිළිබඳ අවිද්‍යාවෙන් තොරව. ඒකද අවු චතුර්ථ ධානයේ චන්ද රාගයක් නේ. පැවැත්මේ සියලු අවිද්‍යාව තොර නැති නිසා චතුත්ථඥානී චන්දරාගේ නැති නිසා ලෞකික චතුත්ථඥාන ඵලයේ ඔහු මරාට පස්සේ උපදින්නේ නැහැ. හැබැයි පැවැත්මේ ආදාව තියෙනවා චතුත්ථඥානී චන්දරාගේ විදවින්ද සුද්ධාවාසයේ උපදිනවා. අවිහා කප්ප සුදත් සුදත් යකනිත කියන පංච සුද්ධාවාස ලෝකේ කියනවා. ඒකේ උපදින්නේ ඒ උත්තරේ. කවදාවත් චතුත්ථ ධානය ලබාගෙන විද්‍යාවාසිය උපදින්න බෑ අවිද්‍යාව අනුසයතර ආර්ය චතුත්ථ ධානය ලැබුවේ නැති. ඔකයි තියෙන වෙනස. එතකොට රාගාංශයෙන් තොර වෙච්ච ප්‍රථම ධානය ලබලා තිබුණා. ඒ රාගාංශයෙන් තොර වුණා නම් ධර්මාභෝධය ලබාගෙන ඒ ධර්මප්‍රසාදයෙන් ඔබ විහිලට චතුත්ථ උපදින සුද්ධාවාසිය එයා ප්‍රථම ධ්‍යාන ඵලයේ උපදින්නේ නැහැ. ලෞකික ප්‍රථම ධ්‍යානෙ ලැබුවගෙන මහා බ්‍රහ්ම ඵලයේ ගිහිලා උපදිනවා. පරිසා මේ අපමානාවේ ආදි වශයෙන් ඒ එකේ ඵලයේ ඵලයට තියෙනවා. බ්‍රහ්ම පාරිසත්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන ප්‍රථම ධ්‍යාන ඵලයේ තියෙන බ්‍රහ්ම කොටසක උපදිනවා. අනුසේ සහිතන. අනුසේ විදහැරිය සුද්ධාස සුද්ධාවාසෙ උපදිනවා. එයා අනාගාමී කෙනෙක් වෙනවා. ඒ ක්‍රමයටයි යන්නේ. ප්‍රඥාවෙන් අන්තයේ බෙදින්න ඕනේ. ඇලෙන ගැලෙන ගැදෙන කෙලෙසයන් යටපත් කිරීම ධානයේ සිද්ධ වෙනවා ලෞකික දැහැල්ලේ. ඒ විලාසෙ මොකද කියන කරුණා මාර්ගඵල ලැබුවයි කියන. අන්තයේ බෙදෙන්නේ නැතුව මාර්ගඵල ලැබෙන්නේ. ප්‍රඥා මුල් කරගෙන ධර්ම විමර්ශනයෙන්මයි ලෝකේ ආහාරත්වය දැකලා නිවන සාරත්වය දැකලා ඒ මාර්ගය තුලින් ලැබෙන ප්‍රඥාව තුලින් තමයි මාර්ගඵල අවබෝධය ලැබෙන්නේ.